ඒ අනුව චෛතසික ධර්මයන්ගේ සම්ප්‍රයෝග ලක්ෂණ හැටියට අපි ලක්ෂණ හතරක් පිළිබඳව සිහිපත් කළා. ඒ කුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාසා ධම්මා චේතසිකා මතා කියලා මේ චෛතසික ධර්ම ගැන කියලා දෙනකොට පැහැදිලි කළා. සිතත් සමග එකට ඉපදීම සිත සමග එකට නිරුද්ධ වීම සිත එල්බෙන ආරම්මනෙහිම චෛතසික ධර්මයක් ගැනීම ඒ වගේම සිත ඉපදින වස්තු ආශ්‍රය කරගෙන චෛතසික ධර්මයක් උපදිනවා කියන කාරණාවන් අපි සිහිපත් කළා. ඒ අනුව සබ්බචිත්ත සාධාරණ චෛතසික හැටියට සියලු සිත්වල යෙදෙන චෛතසික ධර්ම හතක් අපි පැහැදිලි කරගත්තා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියලා. එතනදී දැන් පස්ස කියලා අපි සිහිපත් කරන්නේ ඒක පුසතීති පස්සෝ කියලා දේශනා කරනවා. දැන් එතන ස්පර්ශයේ හැටියට අපි පැහැදිලි කළේ ඒ යම් අවස්ථාවකදී යම් කිසි වස්තුවක් අපි උදාහරණ හැටියට සිහිපත් කළොත් අපි යම් දෙයක් අතින් ගන්නකොට ඒ වස්තුව අතේ ස්පර්ශ වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ ස්පර්ශ වීමකින් තොරව ගැනීමක් කියන එකක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම සිතින් ආරම්මණයක් ගන්නකොට පවා ස්පර්ශයකින් තොරව ආරම්මණය ගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඒ අනුව ස්පර්ශය කියන එක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට දේශනා කරන්නේ ස්පර්ශයෙන් තොරව සිතක් හට නොගන්නා නිසා. එතකොට එතන ස්පර්ශය හැටියට කියලා දෙන්නේ දැන් අපි එදත් සිහිපත් කළා ස්පර්ශය කියන්නේ සාමාන්‍යයෙන් බාහිර වස්තු දෙකක් අතරේ සිදුවන ගැටීමක් වගේ ගැටීමක් නොවේ කියන එක. හේතුව තමයි දැන් අතීතයේ පැවතිච්ච දේවල් අරමුණු කරගෙන සිත් පහළ වෙනවා. ඒතර අතීතයේ පැවිතිච්ච දෙයක් අරමුණු කරගෙන සිත් පහළ වෙනකොට එතන ආරම්මණයේ ස්පර්ශ වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. කවරක් නිසාද? ඒ ආරම්මණය නිරුද්ධ වී අවසානයක් බවට පත් වෙලා තියෙන නිසා. ඒ වගේම අනාගතයේහි පවතිවි කියන අදහසින් අපි අනාගතය ගැනත් අරමුණු කරමින් සිත් පහළ කරනවා. ඒතර අනාගතය පිළිබඳව සිත් පහළ කරනකොට ඒ දේ තාම හට නොගෙන ඇති නිසා ඊතර ඒ වස්තුවේ ගැටීමක් යන අදහසින් නෙවෙයි මෙතන ස්පර්ශය කියන එක පෙන්වා දෙන්නේ. ඊතර ඒ වගේ ගැටීමක් මේ රූප ධර්මයන්ගේ විනා නාම ධර්මයන්ගේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඊතර නාම ධර්මයන්ගේ සිදුවන මේ ස්පර්ශය කියන එක ඊ타මත්ම සූක්ෂම ආකාරයෙන් සිදුවන දෙයක්. ඒ නිසා අභිධර්මයේදී කියලා දෙනවා තේරුම් ගැනීමට අපහසු චෛසික ධර්මයක් කියනවා මේ ස්පර්ශය කියන එක. ඒතර ස්පර්ශය පිළිබඳව යම්කිසි කෙනෙක් තත්වාකාරයෙන් අවබෝධ කරා නම් අන්න අභිධර්මයේ ඉදිරියේදී කියන කාරණාවන් අවබෝධ කර ගැනීම පහසුයි කියලා දේශනා කරලා තියෙනවා. ඒතර ස්පර්ශය කියන එක දැන් ඒක විග්‍රහ කරනකොට පස්ස කියලා විග්‍රහ කරනවා ඊට පස්සේ පුසනා සම්පුසනා සම්පුසි තබ්බං කියලා තවත් වචන ටිකක් විග්‍රහ කරනවා. එතකොට පස්ස කියලා කියන්නේ ස්පර්ශයටමයි. ඉතින් පුසනා යන අර්ථයෙන් කියලා දෙන්නෙත් ස්පර්ශ කිරීමක් පිළිබඳව. ඉතින් සංපුසනා කියලා කියන තැන තවත් ඒක අර සංකේන උපසර්ගයකියුත් උදලා ඒක වඩාත් අලංකාර කරලා. එහෙම නැත්නම් වඩාත් ස්පර්ශ කිරීම ඊ타ත්ම තත්වාකාරයෙන්. ඒ කියන්නේ අර පස්ස කියනකට වැඩිය මනාකොට ගැනීමක්, මනාකොට ස්පර්ශ කිරීමක් යන අර්ථයෙන් විග්‍රහ වෙනවා සම්පොසි තබ්බං කියනකොට ස්පර්ශ වීමක් පිළිබඳවත් එතන විග්‍රහ කරනවා. ඒතර මේ පස්ස කියන එක අපි එදා සිහිපත් කරන්නේ දැන් මූලික වශයෙන්ම අපි කියන සිතක් පහළ වෙනකොට ඒ ආරම්මණය යම් ස්පර්ශයක් සිදු නොවුනොත් ඒ පිළිබඳ දැනීමක් සිතේ හටගන්නේ නැහැ. එතකොට එතන ස්පර්ශ වීම කියන අර්ථයෙන් යෙදිලා තියෙන්නේ රූප ධර්ම තුල සිදුවන ස්පර්ශයක් වගේ දෙයක් නෙවෙයි. අර රූප ධර්මයන්ගේ ගැටීම තුල යම් ආකාරයක ක්‍රියාදාමයක් වෙනවා නම් මේ නාම ධර්මයන් ස්පර්ශ වීම තුල ඒ රූප ධර්මයන්ගේ ගැටීමේ ඵලය සිදු වෙනවා අන්න ඒ වගේ ඵලයක් මේ නාම ධර්මයන්ගේ ගැටීම තුල හට ගන්නවා කියන අර්ථයෙන් තමයි මේකට ස්පර්ශය කියලා නම දීලා තියෙන්නේ. ඒට භාවිත කරන්න වෙනත් නාමයක් නොමැති නිසා. ඒතර එදා අපි ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා මේ ස්පර්ශ චෛතසිකයේ පිළිබඳව. ඒතර ස්පර්ශය කියන එක තමන් තව දුරටත් නුවණින් යුක්තව කල්පනා කරන්නට ඕන කරනවා හේතුව තමයි දැන් අපි මෙතන ඉඳලා බොහෝ දුර තිබෙන වස්තුන් අරමුණු කරනවා. දැන් අපි මෙතන ඉඳලා රුවන්වැලි සෑය පිළිබඳව අපිට අරමුණු කරන්න පුළුවන්. එතකොට රුවන්වැලි සෑය පිළිබඳව අරමුණු කරනකොට දැන් කියනවා ආරම්මණයේ ගැටීමකින් තොරව සිතක් පහළ වෙන්නේ නැහැ කියලා. ඒතර ඒ ගැටීම තමයි මෙතන ස්පර්ශය කියලා දේශනා කරන්නේ. එතකොට ඒ රුවන්වැලි සෑය අපි අරමුණු කරනකොට ඒ රුවන්වැලි සෑය අරමුණු කරමින් සිතක් පහළ වෙන්න නම් එතකොට ඒ දුර තියෙන ආරම්මණය ළඟට ගිහිල්ලා ගැටෙනවා කියන අර්ථයක් මේකෙන් කියවෙන්නේ නැහැ. එහෙම වුණොත් සිත ඒ දක්වාම දික් වෙන්නට ඕන. නමුත් සිත කියන එක ශරීරයෙන් පරිබාහිරයට ගමන් කරන එකක් නෙවෙයි. නමුත් අපි සිත පිළිබඳව ඉගෙන ගන්නකොට අහලා තියෙන දූරංගමං ඒකචරං ආදී ගාතාවක් ගැන කියවෙනකොට එතන කියන දූරංගමං කියන්නේ සිත අපි ඉගෙනගෙන තියෙන සිත බොහෝ දුර ගමන් කරනවා කියන අර්ථයකින්. නමුත් එතන කියන්නේ සිතේ යෑමක් පිළිබඳව නෙවෙයි අර දුර තිබෙන ආරම්මණයන් පවා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන අර්ථයෙන් තමයි එතන දූරංගමං කියන වචනේ යෙදিলা තියෙන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් දන්නා සිතක් හටගත් ඡෙනෙහිම නිරුද්ධ වෙනවා. ඒතර ගමන් කිරීමක් නැහැ. ඒතර ගමන් කිරීම තියෙන්නේ ද්‍රව්‍යයන් තුල. ඒතර නමුත් සිත කියන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි ක්‍රියාමාත්‍රයක් පමණයි. ඒතර මෙතන ස්පර්ශ කියලා කියන එකෙන් කියලා දෙන්නේ ඒ ආරම්මණය පිළිබඳව ඇතිවන ගැටීම හැබැයි ඒ ගැටීම මේ රූප ධර්මයන් තුල සිදුවන ගැටීමේ ආකාරයක් නෙවෙයි නාම ධර්මයන් ඕනෝන් අතර සිදුවන ඊ타මාත්ම සූක්ෂම පරමාර්ථ වශයෙන් පවතින ධර්මතාවයක්. ඒතර බාහිරින් තියෙන වස්තු අතර ගැටීම කියන එක ධර්මතාවයක් නෙවෙයි. දැන් අපි බාහිර වස්තුවක් සමග දැන් අත තවත් වස්තුවක ගැටෙනවා කියනකොට එතන ගැටීම කියලා කියන්නේ පරමාර්ථ ධර්මයක් නෙවෙයි. එතන ගැටීම කියලා අපි අදහස් කරන තැන උතර අතක් යම් වස්තුවක් එක්ක ගැටෙනවා කියනකොට එතන පරමාර්ථ වශයෙන් සිදුවන ධර්මතාවයක් නැහැ. හේතුව එතන අපි අත කියලා දෙයක්වත් නැහැ. ගැටීම කියලා දෙයක්වත් එතන පරමාර්ථ වශයෙන් විද්දිමාන වෙන්නේ නැහැ. නමුත් මේ චෛතසික ධර්මයක් හැටියට තියෙන ස්පර්ශය කියන එක පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මතාවයක්. ඒ නිසා අපි ස්පර්ශය කියන එක නුවණින් යුක්තව කල්පනා කරට ඊට අනුසාරයෙන්ම අවබෝධ කටයුත්තක් කියන එක උගන්වලා තියෙනවා. ඊටසේ ඒක ස්පර්ශය පිළිබඳව සඳහන් වන තේරුම් ටික. ඊළඟට සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයන්ගෙන් ඊළඟට කියලා දෙනවා වේදනා කියලා. ඒතර වේදනාව කියන එක අපි පැහැදිලි කරේ ආරම්මනෙහි රස විඳින ස්වභාවය තමයි වේදනාව කියලා කියන්නේ. අර වේදේති ආරම්මන රසං කියලා පෙන්වා දෙන ආකාරයට ආරම්මනේ රසය විඳින ස්වභාවය තමයි වේදනාව කියලා පෙන්වා දෙන්නේ. ඒතර වේදනාවත් අපේ ආකාර තුනකින් ඉගෙන ගත්තා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා. ඒත් එක්කම අර දුක්ඛ වේදනාවම අපි ඉගෙන ගන්නවා දෝමනස්ස වේදනාව කියලා සුඛ වේදනාව සෝමනස්ස වේදනාව කියලා ඉගෙන ගන්න වෙතන ආකාර පහකින් වේදනාව පිළිබඳව කියලා දෙනවා. ඒතර යම් අවස්ථාවක ආරම්මණයක් සිතෙන් ගන්නකොට දැන් ස්පර්ශයෙන් මෙහා තියෙන සියලුම චෛසික ධර්මයන් හඳුන්වන නාමයක් තියෙනවා ද්විජ ධම්ම කියලා හඳුන්වනවා. ඒවට ද්විජ ධර්ම කියලා කියන්නේ දැන් ස්පර්ශයෙන් තොරව දැන් සිතක් හට ගන්නට මූලිකත්වයෙන් ලැබෙන්නේ ආරම්මන ස්පර්ශ වීම. ඒතර ස්පර්ශය වගේම ස්පර්ශයෙන් තොරව සිතක හට ගැනීමකුත් නැහැ. ඒ නිසා දැන් ස්පර්ශය ගැන සඳහන් කරනකොට ඒවා ද්විජ ධර්ම හැටියට හඳුන්වන්නේ නැහැ. ද්විජ ධර්ම හැටියට හඳුන්වන්නේ වේදනා, සංඥා ආදී වශයෙන් ඉදිරියට තියෙන ඉතිරි චෛසික ධර්ම. හේතුව තමයි දැන් යම් අවස්ථාවක ආරම්මණයක් සිතෙන් ගන්නකොට වේදනාවත් එක්කම තමයි ඒ අරමුණු ගන්නෙ. ඒතරේ යම් ඒ වේදනාවට අපි කියන ආරම්මන රසය කියලා හඳුන්වනවා. ඒතර සෑම ආරම්මණයකටම ආරම්මන රසයක් තියෙනවා. ඒකට අපි කියන ඉෂ්ඨාරම්මන සහ අනිෂ්ඨාරම්මන වශයෙන් හඳුන්වන්නේ ඒ රසයන් පිළිබඳව. එතකොට ආරම්මණයන්ගේ තියෙන රසය එතන වේදනාව කියන එක Tamanගේ අදහසට අනුරූපීව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආරම්මණයේ තියෙන රසය නෙවෙයි වෙනස් වෙන්නේ. Tamanගේ ආරම්මණය ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඇති කරගන්න සිතිවිලි වලට අනුකූපීව මානසිකාරයන්ට අනුරූපීව ඒක විපරිතාකාරයෙන් ගැනීමකුත් සිද්ධ වෙනවා. ඒකට උදාහරණ වශයෙන් අපි සිහිපත් කරොත් යම් කිසි කෙනෙක්ගේ චක්කු ප්‍රසාදයට මේ බුද්ධ රූපයක් ගැටුනහම අන්න එතන අපි කියන බුද්ධ රූපය කියලා කියන්නේ අති ඉෂ්ඨාරම්මණයක්. එතකොට ඒ ඉෂ්ඨාරම්මණයේ තියෙන රසය අපි කියන එක සෝමනස්ස වේදනාවක්, එහෙම නැත්නම් උපේක්ඛා වේදනාවක් වෙන්නට පුළුවන්. නමුත් ඉෂ්ඨාරම්මණයක් ඒක. රස අතරින් ඉෂ්ඨාරම්මණයක්. නමුත් ඒ ඉෂ්ඨාරම්මණය අපි හිතමු යම්කෙසේ බුදුරජාණන් වහන්සේව දකින්නට අකමැති වෙනත් අන්‍යාගමික කෙනෙක් බුද්ධ රූපයක් දකින්නට ලැබෙනවා. දැන් අපි අහලා තිනවා දැන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ඉදිරියට සම්මුඛ වුණාම අනිත් අය ප්‍රකාශ කරන්නේ නොදකිය යුත්තේක් දැක්කා කියලා. දැන් බුදුහාඳුරුව විතරක් නෙවෙයි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආසනය පවා දුටුවාම ඒ ඇතු කියන්නේ මේ නොදකේ යුත්තක් දැක්කා කියලා කියනවා. එතකොට ඒ තුළ දැන් එයාගේ චක්කු ප්‍රසාදයට අරමුණු වුණේ ස්ථාරම්මණයක්. බුද්ධ රූපයේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැනක් හෝ වේවා ඒක ස්ථාරම්මණයක්නේ. නමුත් ඒ ස්ථාරම්මණයක් වුණාට එයා ඒ තුල ඇති කරගන්න සිතවිලි වලට අනුරූපීව, මනසිකාරයට අනුරූපීව එයා මිත්‍යා දෘෂ්ටිකයක් නිසා ඒක දෝමනස්ස වේදනාවක් බවට පත් කරගෙන ඒකත් එක්ක ඝට්ටනයක් ඇති කරගන්නවා. නමුත් ඒ අර්ථයෙන් නෙවෙයි මෙතන වේදනාව කියලා කියන්නේ අපේ අරමුණු කරන ආරම්මණය තුල දැන් බුද්ධ රූපයක් නම් ඒ තුල අනිවාර්යයෙන්ම ඉෂ්ඨාරම්මණයක්මයි තියෙන්නේ. ඊළඟට අපි දකින්නට අකමැති දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් කෙල, සෙම්සොටු වගේ මලකුණු වගේ දේවල් ඒවා ස්වභාවයෙන්ම අනිෂ්ඨාරම්මණයක්මයි. ඒතරන්න ඒ විදිහේ අපි සිතෙන් යම්කිසි ආරම්මණයක් ගන්නකොට ආරම්මන රසයත් එක්කම තමයි ඒක ගන්නෙ. අන්න ඒ නිසා තමයි වේදනාව කියන එක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට නම් කරලා තියෙන්නේ. වේදනාවකින් තොරව ආරම්මන ග්‍රහණයක් සිදු නැහැ. ඒ නිසා වේදනාවත් ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒතර මේ වේදනාවේ ස්වභාවය පිළිබඳව අපි සෝමනස්ස වේදනා හට ගන්න ආකාරය, දෝමනස්ස වේදනා හට ගන්න ආකාරය, උපේක්ෂා වේදනා හට ගන්න ආකාරයන් පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙන්නේ කොහොමද කෙනෙක්ට සෝමනස්ස වේදනාවක් හටගන්නේ, දෝමනස්ස වේදනාවක් හටගන්නේ සහ උපේක්ඛා වේදනාවක් හටගන්නේ කියන එක අර මෙගපද වළංජන උපමාවකින් අපි පැහැදිලි කළානේ මතක ඇති. ඒතර ඒ වේදනාව. ඊළඟට සංඥාව කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයක්. ඒතර සංඥාව කියලා කියන්නේ ආරම්මනේ වෙන්කොට හඳුනා ගැනීම. ඒතර දැන් ඒ වේදනාවයි සංඥාවයි කියන එක අතරේ සමානත්වයක් දකින්නට පුළුවන් කෙනෙක්ට. දැන් වේදනාව කියලා කියන්නේ ආරම්මන රස හඳුනා ගැනීම. සංඥාව කියලා කියන්නේ ආරම්මනේ වෙන්කොට හඳුනා ගැනීම. ඒක මේ විදිහට තේරුම් ගන්න හැම වස්තුවකම තියෙනවා එය වෙන්කොට හඳුනා ගැනීමේ ලක්ෂණයක්. ඒතර ඒ ස්වභාවය සිතින් ගන්නවා. ඒ නිසා තමයි අපි එක වෙලාවකට යම් කිසි දෙයක් දුටුවාම නැවත ඒ දකින් දේ දකිනකොට ඒ සංඥාවත් එක්ක තමයි ඒ දේ අපි හඳුනාගන්නේ. නමුත් ඒ සංඥාව කියන එක විපරිතාකාරයෙන් ගැනීමකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් දැන් අපි දන්නා ගොඩක් වෙලාවට දැන් කුඹුරු වල ඒ අස්වැන්න ආරක්ෂා කරගන්න පඹයන් හදලා තියෙනවා. එතකොට සත්වයෝ ඒක මිනිස්රුවක් කියලා මුලාවටපත් වෙනවා. ඒතරන් එයාගේ සංඥාව ගැනීම විපරිතාකාරයෙන් ගැනීමක්. ඒතර ඒ විදිහට සංඥාව කියනක විපරිතාකාරයකින් ගන්න පුළුවන් ගැනීමක් සිදු වෙනවා. ඒ වගේ මේ තත්වාකාරයෙන් ගැනීමකුත් සිද්ධ වෙනවා. එතකොට යම් ආරම්මණයක් සිතෙන් ගන්නකොට ඒ ආරම්මණය වෙන්කොට හඳුනා ගැනීමේ ස්වභාවය පවතින ලක්ෂණයකින් යුක්තවමයි ඒක ගන්නෙ. ඒතර ඒ නිසා තමයි මේ ලෝකයේ තිබෙන නොයෙකුත් දේවල් අපේ එක එක අවස්ථාවන් තුල වෙන්කොට හඳුනා ගැනීමේ ස්වභාවයකින් අපි ඒ දේ හඳුනා ගන්නට දක්ෂ කෙනෙක් බවට පත් වෙන්නේ. ඒතර සංඥාව කියන එක අනන්ත අපරිමාණ දෙයක්. ඒතර සංඥාවේ සීමාවක් පනබන්න බෑ කොතෙක්ද කියලා හේතුව තමයි ඒ සංඥාවල් කියන දේ එකිනෙකාට වෙනස් වෙනවා. එකකින් අදහස් කරන්නේ දැන් අපේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ සංඥා ස්කන්ධය දියුණු කර ගැනීමක්. එතකොට ඒ බොහෝ සංඥා එකතු කරගත්ත කෙනාට අපි කියන උගතා කියලා කියනවා. ඒතර බොහෝ සංඥාවන් නැති කෙනාට අපි කියන නූගත් කෙනා කියලා කියනවා. එතකොට අපි යම්කිසි දෙයක් පිළිබඳව විග්‍රහයක් කරනකොට හිතන්න අපි වදුරු වීදුරුවක් පිළිබඳව කෙනෙක්ට පෙන්නලා ඒ පිළිබඳව විග්‍රහයක් කරන්න කියලා. එතකොට ඒ පිළිබඳව සාමාන්‍ය කෙනෙක් ඒක වතුරු වීදුරුවක් හැටියට දකින්න පුළුවන්. ඒතර තවත් කෙනෙක් අපි මේක විද්‍යාඥයෙකුට පෙන්වුවා නම් එයා ඒ වතුර වීදුරු මෙතන වතුර නෙවෙයි තියෙන්නේ. එතන අර CO2 කියලා මේ තියෙන අර මූලද්‍රව්‍ය දෙකක් ගැන සඳහන් කරලා මෙන්න මේ වගේ එකතුවක් තමයි එතන තියෙන්නේ කියලා එයා ඒ ආකාරයෙන් කියනවා. ඒතර එතන සංඥාව ඒතර එයා ඒ වතුර වීදුරුව ඒ සංඥාවෙන් හඳුනාගත්තේ එයා මීට පෙර ඒ දේ පිළිබඳව ඇති කරගෙන තියෙන අවබෝධයට අනුරූපීව. ඒතර මේ සංඥාව කියන ස්කන්ධයක් හැටියට දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනෝ මේ සංඥාව කියන එක ආත්ම විදිහට අරගෙන බොහෝ සත්වයෝ මුලාවටපත් වෙනවා කියලා. දැන් ඒක අර බොහෝ උගත්කම් තියෙන කෙනෙක්, කියන්නේ මේ සංඥාව දිනු කරගත්ත කෙනෙක්නේ. ඒ කෙනා මේක දෘෂ්ටියක් හැටියට අරගෙන මට බොහෝ දැනුම් සම්භාරයක් තියෙනවා. අනිත් අය දැනුමෙන් හීනයි කියලා මානාදී ක්ලේශ ධර්මයන් ඇති කරගෙන මුලාවටපත් වෙලා ඒ තුල කෙලෙස් ගොඩනගාගෙන සමහර විට දුගතියට පවා යන්නට ඒක උපනිශ්‍රේ වෙනවා කියන එක දේශනා කරලා තියෙනවා. ඒතර අපි මේ සංඥා කියන එකින් කතා කරන මේ චෛසික ධර්මය පරමාර්ථ ධර්මයක්. ඒතර හැම වස්තුවකම තියෙනවා වෙන්කොට හඳුනා ගැනීමේ ලක්ෂණයක්. අන්න ඒ ලක්ෂණය සිතින් ඒ ආරම්මන ග්‍රහණයත් එක්කම එක විට ගන්නවා. අන්න ඒ නිසා තමයි සංඥාවකින් තොරව සිතක් හටගන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙන්නේ. එක සංඥාව. අද මේ කෙටියෙන් අපි සාකච්ඡා කරන්නේ පසුගිය දිනේදී මේ දේවල් සාකච්ඡා කරපු නිසා ඊළඟට චේතනා කියලා චෛසික ධර්මයක් තියෙනවා. චේතනාව කියන එකෙන් අපි අදහස් කළේ ඒ චේතනාව කියන චෛසික ධර්මය අනිකුත් චෛසික ධර්මයන් අනින් කෘත්‍යයන්හි යොදවන ඒ දෙසට බලපෑම් කරන චෛසික ධර්මයක් හැටියට අපි ඉගෙන ගත්තා. ඒ චේතනාව කියන එක ආකාර බෙහෙදයෙන් නොඑක් ආකාරයේ ආකාර බෙහෙදයන් ගන්නවා. අපි එදා සිහිපත් කළා. ඒ චේතනාව කියන එක චෛසික ධර්මයක් හැටියට දේශනා කරනකොට ඒ චේතනාවෙන් තමයි කර්මයක් කියන එකක් සිද්ධ වෙන්නේ. එතකොට සබ්බචිත්ත සාධාරණ චෛසිකයක් හැටියට මේක දේශනා කරනකොට කියනවා යම් වෙලාවක චේතනාවක් පහළ වුණා නම් ඒ චේතනාවට අනුරූපී වන ආකාරයෙන් තමයි අනිකුත් චෛසික ධර්මයන් හැසිරෙන්නේ කියන එක පෙන්වා දෙනවා. ඉතින් මේ විදිහට අපි නිදර්ශනයකින් තේරුම් ගන්නකොට දැන් මේ සබ්බචිත්ත සාධාරණ කියන චෛසික ධර්මයන් කුසල් සිත්වලත් යෙදෙනවා අකුසල් සිත්වලත් යෙදෙනවා. ඊටු යම් වෙලාවක කුසල චේතනාවක් පහළ වුණොත් ඒ අනිකුත් චෛසික ධර්මයන් ඒ චේතනාවට අනුරූපී වන ආකාරයේ හැසිරෙනවා. ඒතර යම් වෙලාවක කුසලයක් පහළ වුණොත් අන්න ඒ අවස්ථාවේදී කුසල චේතනාවට අනුරූපීව තමයි මේ පස්ස වේදනා සංඥා ආදී චෛසික ධර්මයනුත් හැසිරෙන්නේ. ඒතර චේතනාව දැන් තවත් විදිහකින් අපි තේරුම් ගත්තාම දැන් යම් කිසි කෙනෙක් සතෙට්ට පහරක් ගහනකොට ඒ සතෙට්ට පහරක් ගහන අවස්ථාවකදී දැන් කායික වශයෙන් අපි සිහිපත් කරොත් මේ ශරීරයේ ස්වභාවය තමයි යම් වෙලාවක චිත්තය ශරීරයෙන් නිරුද්ධ වුණාම අර නිදර්ශනයක් හැටියට කියන නිර්ත්ංව කලින් කරන් අර ඒක මහ පොළොව මතට ඇද වැටෙනවා හරියට ඊට පස්සේ කිසිම ක්‍රියාවක් කරන්න බැරි දර කඩක් වගේ වෙනවා කියලා කියනවා. ඒතර යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරන්න කයට අවශ්‍යතාවයක් නැහැ. එතකොට යම් කෙනෙක් සත්වයට පහරක් ගැසුවා කියනකොට ඒක කය විසින් සිදු කරපු දෙයකොත් නෙවෙයි. කවරක් නිසාද? කයට ක්‍රියා සිදු කිරීමේ අදහසක්, අභිලාෂයක් නැති නිසා. සිත ගැන කියනකොට අපි කියනවා සිතෙන් සිදු වෙන්නේ ආරම්මණය ගැනීමක් පමණයි. ආරම්මන ග්‍රහණයක් පමණයි. එතකොට ආරම්මන ග්‍රහණයකින් තොරව වෙනත් කිසිම දෙයක් කරන්නට සිතටත් ශක්තියක් නැහැ. එතකොට සිත විසින් ඒ ක්‍රියාව සිදු කළෙත් නැහැ කියලා කියනවා. එතකොට එහෙනම් සත්වයකට පහරක් ගැසුවා කියන එක සිදු වුණේ කවර ආකාරයකින්ද? අන්න ඒ අවස්ථාව තමයි මේ චේතනා කියන අදහසින් හඳුන්වන්නේ. ඒ නිසා තමයි චේතනාව කියන එක කර්මය කියලා හඳුන්වන්නේ. දැන් අපි සත්වයකට පහරක් ගැසුවා කියනකොට ඒක අර සිත විසින් ඇති කරන වායෝ ධාතුවේ බලයෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. එතකොට දැන් චේතනාව කියන එක හඳුන්වලා දෙනකොට අර ගැසීමේ චේතනාවේ අනුව දැන් යම් කෙනෙකුට හිතක් පහළ වුණා නම් බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන්න. ඊතුරේ මල් පූජා කරන්න සිතක් පහළ වෙච්ච කෙනා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඊතුර ඒ කෙනා මුලින්ම අත්සෝද ගන්නවා. ඊතුර එයාට ඇති වෙනවා අන්න Tamange අත් සේදීමේ චේතනාව. එතකොට ඒ මල් ගහ සොයාගෙන යෑමේ චේතනාව. එතකොට ගමන් කිරීම පිළිබඳව චේතනාව තමයි පහළ වෙන්නේ. ගමන පිළිබඳව චේතනාව. ඊට පස්සේ ඒ මල් නෙලීමේ චේතනාව. එතකොට අවස්ථාව සිදු කරන්නේ ඒ චේතනාව තුලින්. අන්න ඊළඟට දෑත් එකතු කොට වන්දනා කිරීම. ඒතර වන්දනා කිරීමේ චේතනාව. ඊට පස්සේ ගාථා කියනවා නම් ගාථා කීමේ චේතනාව. ওই විදිහට එක අවස්ථාවක් අරමුණු කරගෙන එයා තුල පහළ වෙනවා කුසල චිත්තයක්. හිතන්න සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරක සිතක් පහළ වුණා කියලා. ඒතර ඒ සිතත් පහළ වුණාට පස්සේ අන්න ඒ සිත ඒ චේතනාව මූලික කරගෙන තව අනේක අප්‍රමාණ වූ චේතනා සමූහයක් පහළ වෙනවා. ඒතර මෙතන චේතනාව කියලා හඳුන්වන්නේ අර සම්පූර්ණ එකම ක්‍රියාව නෙවෙයි මේ වෙන්වෙන් වශයෙන් සිදුවෙච්ච දේවල් තමයි චේතනා නමින් හඳුන්වන්නේ. දැන් මල් පූජා කිරීම කියන එක එක සිතක්. කුසල් සිතක්, එක ක්‍රියාවක්. නමුත් එතන චේතනා වශයෙන් ගත්තහම අනේක අප්‍රමාණ වූ අවස්ථාවන් ඒ තුළ සම්මුඛ වෙනවා. එතකොට චේතනාව කියන එක හඳුන්වන්නේ ඒ ඒ කාර්යෙහි නිරත කරනවා, යොදවනවා කියන අර්ථයෙන් තමයි මේ චේතනාව කියන එක හඳුන්වන්නේ. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ධර්මයන් අදාළ කාරණාවන්හි යොදවනවා කියන අර්ථයෙන් තමයි චේතනාව කියන එක විග්‍රහයට ලක් කරලා තියෙන්නේ. එතකොට ඒ චේතනාව කියන එක අර අපි මුලින් සිහිපත් කරපු ආකාරයට අනේක අප්‍රමාණ විදිහේ චේතනාවන් පහළ වෙනවා. ඒ නිසා තමයි චේතනාවකින් තොරව සිතක් පහළ වෙන්නේ නැහැ කියලා මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට මේ චේතනාව හඳුන්වා දීලා තියෙන්නේ. ඊළඟට චේතනා ඒකග්ගතා කියලා චෛසික ධර්මයක් තියෙනවා. ඒතර ඒකග්ගතා කියනකොට අදහසක් එන්න පුළුවන්. අපි ගිය සතියේ සිහිපත් කළා. දැන් එක ආරම්මණයක පිහිටීම නෙවෙයි ඒකග්ගතා කියලා මෙතන හඳුන්වන්නේ. ඒතර දැන් අපි මේ ලෝකේ තියෙන ආරම්මණයන් දිහා බැලුවාම අනේක අප්‍රමාණ වූ ආරම්මණයන් දකින්නට තියෙනවා. නමුත් සිතකින් හිතන්න මේ ద్వාරික වශයෙන් හෝ වේවා එක අවස්ථාවකදී ගත හැකි වන්නේ එක ආරම්මණයක් පමණයි. එතකොට මේ සියලු බාහිරින් තියෙන අනිකුත් ආරම්මණයන් අතහැරලා නිශ්චිත වූ එක ආරම්මණයක් ගැනීම නෙවෙයි ඒකග්ගතා කියලා හඳුන්වන්නේ. එතකොට ඒ තෝරගත්ත ආරම්මණය තුලත් අනේක අප්‍රමාණව ප්‍රභේදයන් තියෙනවා. දැන් අපේ නුවණින් යුක්තව සිහිපත් කරලා බැලුවොත් දැන් එක වස්තුවක් දිසාවට අවධානය යොමු කරලා බලනකොට දැන් ළඟ හිඳලා ඒ වස්තුව දිහා බලනකොට පේන්නේ එක ආකාරයකින්. එතකොට ඊට මදක් දුරේ ඉඳලා බලනකොට පේන්නේ තවත් ආකාරයකින්. ඊට බොහෝ දුරස්ත ඉඳලා බලනකොට තවත් ආකාරයකින් පේන්නේ. වස්තුවට ඉහළ ඉඳලා බලනකොට තවත් ආකාරයකින් පේනවා. වස්තුවට පහළ ඉඳලා බලනකොට තවත් ආකාරයකින් පේනවා. වෙනත් දිශාවක ඉඳලා බලනකොට තවත් ආකාරයකින් පේනවා. ඒතර මේ එකම වස්තුවක් තුල ආකාර බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒතර සිතකට මේ එක වස්තුවක ආකාර බොහෝ සංඛ්‍යාවක් තිබුණට ඒ හැම එකක්ම එකවර ගැනීමේ හැකියාවක් නැහැ. ඒතර එහෙම ගන්න ගියොත් ඒ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දැන් හිතන්න එක වස්තුවක ඒ ආකාර දහසක් තියෙනවා කියලා. ඒ ආකාර දහසක් තියෙනවා නම් අර 999ක්ම අතහැරලා එක අවස්ථාවක් ගන්නවා. නිශ්චිත වශයෙන්ම. අන්න ඒ අනිකුත් අවස්ථා සියල්ල අතහැරලා මේ නිශ්චිත වූ එක ස්වභාවයක් ගැනීම තමයි මෙතන ඒකග්ගතා කියන නාමයෙන් හඳුන්වන්නේ. එතකොට ඒකග්ගතාවයකින් තොරවත් සිතකට පහළ හැකියාවක් නැහැ. හේතුව තමයි දැන් සිතක් පහළ වෙනකොට ඒ ආකාර ඔක්කොගේම එකතුවෙන් එකවර සිතක් පහළ වෙනවා නෙවෙයි ආරම්මනේ එක ස්වභාවයක් පමණක් අරමුණු කරගෙන අන්න සිත පහළ වෙනවා ඒ පහළ කාර්ය සිදු කරන්නේ ඒ සිතකට එක අවස්ථාවක් පමණක් ගැනීමේ කෘත්‍ය සිදු කරන්නේ මේ ඒකග්ගතා කියන චෛතසිකයෙන් තමයි. ඉතින් අන්න ඒ නිසා තමයි පැහැදිලි කරන්නේ ඒකග්ගතාවයකින් තොරව සිතකට පහළවීමේ හැකියාවක් නැහැ. ඒක සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයක් හැටියට. එතකොට දැන් පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා කියලා චෛසික ධර්ම සාකච්ඡා කළා. ඊළඟට චෛසික ධර්මයක් තියෙන තවත් ජීවිතින්ද්‍රිය කියලා. ඒතර ජීවිතින්ද්‍රිය කියන එකත් අපි එදා සාකච්ඡා කළා. අර යාතේසං අරූපීනං ධම්මානං ආයෝ ටිති යපනා යාපනා ඉරියනා වත්තනා ජීවිතං ජීවිතින්ද්‍රියං කියලා අපි ඒක තේරුම් කරලා සාකච්ඡා කළා. එතන ජීවිතින්ද්‍රිය කියන එක සරලවම අපි පැහැදිලි කරොත් ජීවිතින්ද්‍රිය කියලා කියන්නේ ආයු සන්තතිය පාලනය කරනවා කියන අර්ථයෙන්. ඒකට අපි උදාහරණ වශයෙන් පැහැදිලි කළේ දැන් මේ ශරීරය නම් කාලයක් පවතින්නේ ආහාර පාන උපයෝගී කරගෙන. නමුත් කතරම් ආහාර පාන මේ ශරීරයට ලබලා දුන්නත් ඒ ශරීරයේ පවතින ආවුෂ කාලයක් තියෙනවා. ඒ ආවුෂ කාලයෙන් එහාට මේ ශාරීරියේ පැවැත්මක් දකින්නට ලැබෙන්නේ නැහැ. එතකොට මේ භවය අවසන් වෙනකොට මේ ශරීරයත් මෙතනින්ම අවසන් වෙනවා. එතකොට අපි එදා සිහිපත් කළා මේ භවයේ ඇතිවන ශරීරයට ඊළඟ භවයේ ඇතිවන ශරීරයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා. එතකොට දැන් සිත කියන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි. අපි සිහිපත් කරා සිත කියන එක කල්ප කෝටි ගාණක් ඉක්මලා ගියත් ඒකේ අවසානයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒතොර ඉදිරියෙන් ඉදිරියෙන් සිත් පහළ වෙවි මේක එක භවයකින් අවසන් වෙන්නේ නැතිව දිගින් දිගටම සත්වයා නිවන් දකින්නේ යම් කාලයකදීද ඒ දක්වාම මේ සිත් පරපුර ගමන් කරනවා. ඒතොර ඒ විදිහට සිත් පරපුර ගමන් කරන්න ශක්තියක් තියෙන්නට ඕන. බලයක් තියෙන්නට ඕන. අන්න ඒ ශක්තිය තමයි මෙතන ජීවිතින්ද්‍රිය කියලා හඳුන්වන්නේ. ඒතර ජීවිතින්ද්‍රිය තුලින් සිදු කරන්නේ මේ ආයු සන්තතිය නැත්නම් මේ නාම પરම්පරාව පාලනය කරන එක තමයි ජීවිතින්ද්‍රිය තුලින් සිදු කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ වෙන තැනක ඉඳගෙන මේ නාම ධර්ම પરම්පරාව පාලනය කරනවා කියලා. එතකොට මේ චෛතසික ධර්මයේ සිතත් එක්කම එකට හටගෙන නිරුද්ධ වෙලා යන චෛතසික ධර්මයක්. නමුත් ඒ චෛසික ධර්මය හටගෙන හටගන්නේම ඒ ආයුසන්තතිය පාලනය කරමින්මයි. එතකොට ඒ චෛසික ධර්මයේ පවතින අවස්ථාව තුළ අනිකොත් චෛසික ධර්මයන්ටත් මනවින් රඳා පවතින්නට අවශ්‍ය කරන ශක්තිය ඒ තුලින් සපයලා දෙනවා. ඒතරන්න ඒ අනුසාරයෙන් තමයි මේ ජීවිතින්ද්‍රිය කියන චෛසික ධර්මය ආයු සන්තතිය පාලනය කරනවා කියන නාමයෙන් හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා පැහැදිලි කරලා දීලා තියෙනවා හැම සිතකටම ජීවිතේන්ද්‍රිය කියන චෛසික ධර්මයේ උපනිශ්‍රය ලැබෙන්නට ඕන. ඒ නිසා ජීවිතේන්ද්‍රිය චෛසික ධර්මයෙන් තොරව සිතක පහළ වීමකුත් නෑ කියලා පෙන්වා දෙනවා. ඊළඟ මානසිකාරය. ඒතර මානසිකාරය කියන එක අපි සිහිපත් කළා මානසිකාරයකින් තොරවත් සිතක් පහළ වෙන්නේ නැහැ කියන එක. ඒතර මානසිකාරය කියන එක අපි එදා විග්‍රහයට ලක් කරන්නේ යම්කිසි කෙනෙක්ට චක්කු ප්‍රසාදය නිරෝගීව තිබුණත් ඒ වගේම බාහිරින් රූපාරම්මණයන් තිබුණත් ආලෝකයේ තිබුණත් සිත් පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ මනසිකාරයකින් තොරව කියලා. ඒතර අපි ඒකට උදාහරණ වශයෙන් පෙන්වලා දුන්නේ දැන් සමහර වැඩිහිටියෝ වගේම කුඩා දරුවොත් සමහර වෙලාවට ඇස් අරගෙන නිදා ගන්න අවස්ථා තියෙනවා. එතකොට ඒ ඇස් අරගෙන නිදාගෙන ඉන්න අවස්ථාව තුල එයාගේ චක්කු ප්‍රසෝදය නිරෝගිමත්ව තියෙනවා. එතකොට එයා යම් දිශාවකටද හැරිලා ඉන්නේ. ඒතර ඒ දිශාවේ තියෙන රූපයන් ඒ ඡායාව ඇහැට වැටෙනවා. ආලෝකයක් තියෙනවා. නමුත් ඒ කෙනාට ඒ රූපයේ පිළිබඳව සිත් පහළවීමක් නැහැ. කවර හේතුවක් නිසාද? මානසිකාර්ය නැති නිසා. එතකොට අන්න ඒ නිසා තමයි මානසිකාර්යයෙන් තොරව සිතක් පහළ වෙන්නේ නෑ කියලා දේශනා කරලා තියෙන. ඒක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ මනසිකාරය කියන එකත් වීති පටිපාදක මනසිකාරය, ආරම්මන පටිපාදක මනසිකාරය කියලා ආකාර දෙකකින් හඳුන්වනවා. ඉතින් ඒ පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඒතර මනසිකාරය කියන එක අපි එදා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ නිසා දැන් අපි මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම හත පිළිබඳව සංක්ෂිප්ත ආකාරයකින් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒතර යම් කිසි කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්නට සමත් බවක් ඇති වෙන්නට ඕන මේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන් යනු කවරක්ද කියන එක පිළිබඳව. එතකොට මේක පොත්පත් කියවලා වගේම ඒ ආශ්‍රයෙන් එකතු කරගන්න කරුණු වලට අනුරූපීව තමන් නුවණින් යුක්තව කල්පනා කරලා මේ එක එක චෛසිකයක් තුල පවතින වෙනස් ස්වභාවය ඒ ඒ චෛස්‍යකයෙන් තොරව සිතකට පහළවීමේ හැකියාවක් නොතිබෙන්නේ කවර හේතුවක් නිසාද කියන දේවල් කල්පනා කරලා අපි අවබෝධ කරගන්නට ඕන කරනවා. ඒතර නුවණින් යුක්ත වේ පිළිබඳව කල්පනා කළාම මේ පිළිබඳව Tamanට නිර්වල් නිවැරදි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ හතට පොදුවේ භාවිත කරන නාමය තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා හඳුන්වන්නේ. ඒතර සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන්ගෙන් අනතුරුව තියෙනවා ප්‍රකේරණක කියලා චෛසික ධර්ම කොටාසයක්. ඒවාට ප්‍රකේරණක කියලා නාමයක් දී තිබෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන්සේ සියලු සිත්වල නොයේදී 89ක් වූ සිත්වල විසිර පවත්නා චෛසික ධර්මයන් කියන අර්ථයෙන් තමයි මේවාට ප්‍රකීර්ණක කියලා නාමයෙන් හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රකීර්ණක චෛසික ධර්මයන් සියලු සිත්වල යෙදෙන්නේ නැහැ. අවස්ථානුරූපීව ඒ ඒ සිත්වල විසිර පවතිනවා. අන්න ඒ අනුසාරයෙන් තමයි මේවාට ඒ නාමය යෙදিলা තියෙන්නේ. ඒතර මූලික වශයෙන් චෛසික ධර්ම හයක් පිළිබඳ වෙතනදී පැහැදිලි කරනවා. විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලා හයක් හඳුන්වලා දීලා තියෙනවා. ඇත්තට මේ දේවල් ඇසීමේ මාත්‍රයෙන්ම Tamanට තේරුම් ගන්නට පුළුවන් හේතුව මෙතනදී භාවිත කරන චෛසික ධර්ම බොහෝ සංඛ්‍යාවක් අපි ධ්‍යාන සිත් ඉගෙන ගන්නකොට සාකච්ඡා කළා. දැන් පළවෙනි ධ්‍යානය ගැන කියනකොට අපි පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ පහක් ඉගෙන ගත්තා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියලා. එතකොට දැන් ප්‍රකීර්ණක චෛසික වල තියෙන විතක්ක, ਵਿਚාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද කියලා. එතකොට අපිට ධ්‍යාන සිත්වලදී අපි විතක්කය පිළිබඳව සාකච්ඡා කළා. විචාරය පිළිබඳව සාකච්ඡා කළා. ඊළඟට දැන් අදිමොක්ඛය පිළිබඳව අපි එතනදී සාකච්ඡා කළේ නෑ. ප්‍රීතිය පිළිබඳව සාකච්ඡා කළා. සුඛය පිළිබඳව සාකච්ඡා කළා. ඒකග්ගතාවය පිළිබඳවත් සාකච්ඡා කළා. එතකොට අපිට වැඩි අවධානයෙන් තේරුම් ගන්නව නම් තේරුම් ගන්න තියෙන්නේ අදිමොක්ඛය පිළිබඳව පමණයි. නමුත් අපි කෙටියෙන් සාකච්ඡා කරමු. දැන් විතක්කය කියලා කිව්වේ ආරම්මණයට සිත නැංවීම තමයි විතක්කය කියලා කිව්වේ. ඒතර විතක්ක කියන චෛසිකයේ කෘත්‍ය තමයි ආරම්මණය කරා සිත යොමු කරවීම. ඒක අපි ඉගෙන ගත්ත යම්කිසි කෙනෙක් දැන් කසින භාවනාවක් වඩනකොට ඒ කසින භාවනාව කරන කෙනා දැන් පඨවි කසිනේ නම් වඩන්නේ ඒ කෙනා පඨවි පඨවි ආදී වශයෙන් මනසිකාර කරමින් මේ ආරම්මණයට සිත නංවනවා. අන්නේ ආරම්මණය කරා සිත නැංවීමේ ස්වභාවය තමයි අපේ විතක්කය කියන නාමයෙන් හැඳින්වුවේ. ඒක අපි තවත් විදිහකින් ආරම්මනාභි නිරෝපණ ලක්ෂණ කියන වචනෙනුත් හැඳින්වුවා මේ ආරම්මණයට සිත නංවනවා කියන අර්ථයෙන් ආරම්මන අභිනිරෝපණ ලක්ෂණය කියලා. ඊට පස්සේ ਵਿਚාරය කියලා කිව්වේ ආරම්මනේ පිරිමදින ස්වභාවය. අපි ධ්‍යාන ඉගෙන ගන්නකොට ඒක ඉගෙන ගත්තා. දැන් අර පක්ෂයේ ආකාශයේ ගමන් කරනකොට දැන් බිමේ ඉන්න පක්ෂයේ අර අත්තටු සලමින් ඉහළට නගිනවා වගේ තමයි විතක්කය. ඊට පස්සේ ආකාශයේ සැරිසරන පක්ෂය අපි දැකලා තියෙන සමහර අවස්ථාවන්වලදී පියාපත් සැලීමකින් තොරව ගමන් කරනවා. අන්න ඒ අවස්ථාව වගේ කියන ਵਿਚාරය කියන අවස්ථාව. දැන් ධ්‍යාන සිත්වල දිගෙන ගත්තා පළවෙනි ධ්‍යානයේ උපදවා ගන්නකොට තමයි විතක්කය අවශ්‍ය වෙන්නේ. නමුත් දෙවෙනි ධ්‍යානයේ උපදවා ගන්නකොට ඒ තුල විතක්කය නැහැ ਵਿਚාරයේ පමණයි තියෙන්නේ. කවරක් නිසාද? දැන් විතක්කය තුලින් ආරම්මණය කළා සිත නැංගුවාට පසුව ඒ ආරම්මණය තුල හොඳ සිත එල්බගෙන තිබුණාම ඒ තුල නැවත නැවත අපිට උත්සාහ භවකින් යුක්තව ආරම්මණයට සිත නංවන්නට අවශ්‍ය කරන්නේ නැහැ. નિરાයාසයෙන්ම සිත ඒ ආරම්මණය තුල පවතිනවා. ඒක දැන් කර්මස්ථාන වඩන අය හැටියට දන්නවා. දැන් යම් කිසි කෙනෙක් බුදුගුණ වඩන්නට පුරුදු වෙනකොට ඒ කෙනාට මේ බුදු ගුණ තුල සිත පිහිටුවා ගන්න ලොකු උත්සාහයක් දරන්නට ඕන ප්‍රාථමික අවධියේදී. ඒ බුදු ගුණ තුල නිතර නිතර සිත පිහිටුවා ගන්නට අවශ්‍ය කරන සමහර වෙලාවට සුවල්ප මොහොතක් යනකොට වෙනත් ආරම්මණයකට සිත යොමු වෙලා. නමුත් මේක අර උත්සාහයෙන් විතක්කය තුලින් නැවත නැවත බුදු ගුණ තුලම හිත පිහිටවන්නට උත්සාහ යම් කාලයක් ගියාට පස්සේ හොඳට මේ බුදු ගුණ තුලම සිත පිහිටෙවුනකොට නැවත ඒ කෙනාට දැඩි උත්සාහයක් දරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ සිත බුදු ගුණ තුල පිහිටවන්නට. එයාට බුදු ගුණයන් අරමුණු කිරීම පමණකින්ම ඒ තුල සිත පිහිටනවා. අන්න ඒ බුදු ගුණයන් තුල සිත පිහිටවීම හා සමානව ආරම්මණය පිරිමදිනා ආකාරයෙන් තමයි ਵਿਚාරය කියන එක දේශනා කරලා තියෙන්නේ. ඒක භාවනා කරන අයට තේරෙනවා මෙහෙම පැහැදිලි කරනකොට මුලින්ම භාවනා කරනකොට කොයිතරම් අපහසුද ආරම්මණයට සිත නංවා ගන්නට. නමුත් ඒක හුරු කරගත්තට පස්සේ ඒ ආරම්මණය තුල සිත નિરાයාසයෙන්ම ගමන් කරනවා. අන්නේ ආරම්මණය පිරිමදිනා ස්වභාවයෙන් යුක්තය කියන අර්ථය තමයි විචාරය කියන දේ තුළ සඳහන් වෙන්නේ. ඒකත් ප්‍රකීර්ණක චෛතසිකයක්. ඊළඟට තියෙනවා අදිමොක්ඛය කියලා. ඒතර අදිමොක්ඛ කියන චෛතසික ධර්මයත් පැහැදිලි කරලා දෙන්නේ තේරුම් ගන්නට අපහසු චෛතසික ධර්මයක් හැටියට. ඒතර අදිමොක්ඛය කියන චෛතසික ධර්මයෙන් සිදු කරන්නේ ඒක සරලව අපි තේරුම් ගත්තොත් එහෙම ආරම්මණය විනිශ්චය කරන ස්වභාවය තමයි අදිමොක්ඛය කියන චෛතසික ධර්මයෙන් හඳුන්වන්නේ. ඒතර අදිමොක්කයෙන් කෙරෙන්නේ ආරම්මණය විනිශ්චය කිරීමක්. ඒතර ආරම්මණය විනිශ්චය කරනවා කියලා කියන්නේ දැන් අපි යම්කිසි ආරම්මණයක් ගත්තහම ඒ ආරම්මණය අසවල් කාරණාවයි කියලා විනිශ්චය කරන්නේ මේ අදිමොක්කය කියන චෛසික ධර්මයෙන්. එතකොට අදිමොක්කයෙන් තොරවත් සිත හට ගන්නවා. විතක්කයෙන් තොරවත් සිත් හට ගන්නවා. ਵਿਚාරයෙන් තොරවත් සිත් හට ගන්නවා. ඒතර අදිමොක්කය කියන එක හැම සිතක්ම පහළ වෙන්නට අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් අදිමොක්කය කියන එකේ කෘත්‍ය බවටපත් වෙන්නේ ආරම්මණය විනිශ්චය කිරීම. දැන් චිත්ත වේතියෙන් ඉගෙන ගන්නකොට අපේ ඉගෙන ගන්නම වොත්තපන කියලා චිත්තයක්. ඒ වොත්තපන කියන චිත්තයෙන් කෙරෙන්නේ ආරම්මණය කවරක්ද කියලා හඳුනා ගන්න එක. එතකොට මේ අදිමොක්කය කියන චෛසික ධර්මයෙන් සිදු කරන්නේත් ආරම්මණය කවරක්ද කියලා විනිශ්චයකට එළඹීම. හැබැයි විනිශ්චයට එළඹීම සෑම අවස්ථාවකදීම නිවැරදි ආකාරයෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ කවරක් නිසාද? අපි යම්කිසි වස්තුවක් විනිශ්චය කරනකොට ඒ විනිශ්චය කිරීම තුළ අපේ ඒ දේ නිවැරදි ආකාරයෙන් විනිශ්චය කරන්නත් පුළුවන් වැරදි ආකාරයට විනිශ්චය කරන්නත් පුළුවන් අපි ඒක ඒ ආකාරයෙන් सिद्ध කරන්න අපිට තියෙන දැනුමට අනුරූපී වන ආකාරයෙන් එතකොට මෙතන කියන මේ අදිමොක්කය කියන එක පරමාර්ථ වශයෙන් विद्यमान වන චෛසික ධර්මයක්. ඒතර යම්කිසි ආරම්මන ග්‍රහණයක් සිදු කරන අවස්ථාවකදී ඒ ආරම්මනේ ස්වභාවය කවරක්ද කියලා විනිශ්චය කරමින් හඳුනා ගැනීමක් තමයි මේ අදිමොක්කය කියන චෛසික ධර්මයෙන් සිද්ධ කරන්නේ. ඒතර අදිමොක්කය කියන එක සරල ආකාරයෙන්ම තේරුම් ගත්තොත් Tamanට තේරුම් ගන්නට තියෙන්නේ ආරම්මණය විනිශ්චය කිරීම තමයි අදිමොක්කය කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. ඊළඟට ප්‍රීතිය කියන එක ප්‍රකීර්ණක චෛසික ධර්මයක්. ඒතර ප්‍රීතිය සහ සුඛය කියලත් චෛසික ධර්මයක් තියෙනවා. එතකොට දැන් අපි ප්‍රකීර්ණක චෛස් එක ඉගෙන ගන්නකොට එතන තියෙන්නේ විතක්ක, ਵਿਚාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලා. එතකොට ප්‍රීතිය සහ සුඛය කියලා කියනකොට දැන් ප්‍රීතිය කියලා කියන්නේ ආරම්මනේ ස්වභාවය හඳුනා ගන්නකොට අපි එදා පැහැදිලි කරලා දුන්න මේ ප්‍රීතිය සහ සුඛය කියන එක එකම සිතක යෙදෙනවා කියලා. ඒ ධ්‍යාන සිත්වල අපි පැහැදිලි කළා ප්‍රීතිය සහ සුඛය එකම සිතක යෙදෙනවා කියලා. ඒතර බැලූ බැල්මට කෙනෙකුට වැටහෙන්නට පුළුවන් ප්‍රීතිය සහ සුඛය කියන්නේ එකම දෙයක්ද කියන එක. නමුත් ප්‍රීතිය සහ සුඛය කියන්නේ එකම දෙයක් නෙවෙයි. ඒකට අපි උදාහරණ හැටියට එදා පැහැදිලි කරේ පිපාසයෙන් යුක්ත වෙච්ච කෙනෙක් පැන් සොයාගෙන යනකොට එයාට ඉදිරියෙන් අහන්නට ලැබෙනවා ගලාගෙන යන දොළ පහරක්. ඒතර දැන් මේක ඇසීමත් සමගින්ම එයාට හිතෙන දැන් ඉදිරි අනිවාර්යම ජලය ලැබෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේ ඇති වෙන්නේ ප්‍රීතියක්. පැහැදිලිනේ ඒ අවස්ථාවේ ප්‍රීතියක් ඇති වෙන්නේ. ඒතර ඒ කෙනා ඒ දොළ ළඟට ගිහිල්ලා ඒ පෑන් පහසු වෙලා ඒකෙන් මූණ අතපය හොදාගෙන ඒ ජලය පානය කරනකොට ඇති වෙන්නේ සුඛයක් ඇති වෙන්නේ. ඒතර අන්න ප්‍රීති සහ සුඛ කියන දෙක අතර වෙනස දැන් තේරෙනවා. ඒතර අන්න ප්‍රීතිය කියලා කියන්නේ අන්න ඒ අවස්ථාවට. ඒතර ප්‍රීතියේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ උදාහරණ හැටියට කියලා දෙනවා. යම්කිසි කෙනෙක් ඉන්නවා සුදු රෙද්දකින් මුළු ශරීරයම වසාගෙන. ඒ කියන්නේ එයාගේ ශරීරය මුළු ශරීරයම සුදු වස්ත්‍රයකින් වසාගෙන ඉන්නේ. එතකොට ඒ වස්ත්‍රයෙන් එයාගේ ශරීරයේ නොවැසුණු තැනක් නැහැ කියලා කියනවා. අන්න ඒ වගේ කියලා කියන මේ ප්‍රීතිය කියලා කියන්නේ අර ශරීරයේ පුම්බවන ස්වභාවය කියලා කියනවා. පිනවන ස්වභාවය තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට එතන පුම්බවන ස්වභාවය කියලා කියන්නේ දැන් නාම ධර්මයන් තුල පිම්බීමක් ලැබෙන්නේ නැහැ. ඒක තියෙන රූප ධර්මයන් තුල පමණයි. නමුත් මෙතන ඒ කෘත්‍ය සිදුවන නිසා ඒ පිනවීමේ ස්වභාවය සිදුවන නිසා තමයි ප්‍රීතිය කියලා හඳුන්වන්නේ. ඒකත් ප්‍රකීර්ණක චෛතසිකයක් හැටියට දේශනා කරන්නේ ප්‍රීතිය කියන එක සෝමනස් සහගත සිත්වල විනා දෝමනස් සහගත සිත්වල උපේක්ඛා සහගත සිත්වල යෙදෙන්නේ නැහැ. ඒතර ඒ නිසා මේ ප්‍රීතිය කියන එකත් ප්‍රකීර්ණක චෛතසිකයක් හැටියට කියලා දෙනවා. ඒතර ප්‍රීතියෙත් නොඑක් ප්‍රභේද දක්වලා තියෙන දැන් කුද්දක ප්‍රීතිය කියලා ප්‍රීතියක් තියෙනවා. ඊළඟ කණික ප්‍රීති, උබ්බේග ප්‍රීති, පරණ ප්‍රීති ආදී වශයෙන් ප්‍රීතියෙත් ප්‍රභේද දක්වලා තියෙනවා. ඒතර ප්‍රීතිය කියන එක අපි සරලව තේරුම් ගත්තොත් ප්‍රීතිය කියලා කියන්නේ පිනවන ස්වභාවය. පුම්බවන ස්වභාවය තමයි ප්‍රීතිය නාමයෙන් හඳුන්වන්නේ. ඊළඟට වීරිය කියලා කියන චෛසික ධර්මය ද විරියස් ස්වභාවෝ කියන අර්ථයෙන් හඳුන්වන්නේ වීරයාගේ ස්වභාවය තමයි මෙතන වීරිය කියලා හඳුන්වන්නේ. එතකොට වීරිය කියලා කියන්නේ දැන් යම්කිසි ස්වභාවයක් යම්කිසි ක්‍රියාවක් සිදු කරන්නට අපිට තියෙන්නට ඕන වීරියක්. ඒතර වීරිය කියන එක උත්සාහ ස්වභාවයෙන් යුක්ත වෙච්ච එකක්. ඒතර වීරිය කියන චෛසික ධර්මය ප්‍රබල චෛසික ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් වීරිය කියන එක තියෙන ඒකේ තියෙන වටිනාකම පෙන්වන්නට ඒකේ තියෙන වැදගත්කම පෙන්වන්නට වීරය කියන එක බෝධිපාක්ෂික ධර්ම විස්තරයේදී ස්ථාන කීපයකටම ඇතුළත් කොට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් සම්මා වායාමයේ හැටියට වීරය කියන එක පෙන්නනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී. ඊට සතර සම්මයක් ප්‍රධාන වීරයක් හැටියට පෙන්නනවා. ඊළඟට ඉරිදිපාදයක් හැටියට වීරිය ඉරිදිපාදය පෙන්නනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන් තුල වීරිය ඉන්ද්‍රිය හැටියට වදාරනවා. බල ධර්මයන් තුල වීරිය බලයක් හැටියට වදාරනවා. ඊළඟට බොජ්ජංග ධර්මවල විරිය සම්බොජ්ජංගයක් හැටියටත් දේශනා කරනවා. එතකොට මේ වීරිය මේ තරම් ස්ථාන කීපයක් තුලම විග්‍රහ කරලා තියෙන්නේ ඒ වීරිය කියන එක සෑම කෙනෙක්ගේම ජීවිතයකට අවශ්‍ය නිසා ලෞකික වශයෙන් දියුණුවට පත්වන්නත් ලෝකෝත්තර වශයෙන් දියුණුවක් කරා යන්නත් වීරිය කියන එක අවශ්‍ය වෙන නිසා. ඉතින් වීරිය පිළිබඳව සාකච්ඡා කරන්නට බොහෝ කරුණු කාරණාවන් තියෙනවා. ඉතින් අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට ලැබෙන්නේ මෙපමණයි. ඉතින් ඒ නිසා අපි සිහිපත් කරගනිමු. මේ චෛසික ධර්මයන්ගේ අද දිනේදී අපි මේ සාකච්ඡා කළේ ඒ සබ්බචිත්ත සාධාරණ චෛසිකයි සහ ප්‍රකීර්ණික චෛසික අතරින් චෛසික ධර්ම කිහිපයක් පිළිබඳව ඉතින් ඒ චෛසික ධර්මයන් පිළිබඳව අපි ඇති කරගත්ත මේ අවබෝධඥානය අපි හැම දිනාටම මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව අවබෝධය තව තවත් දියුණු කර ගැනීම පිණිස ඒ පිළිබඳ නිර්වල් අවබෝධයක් ලැබීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ ධර්මයන්ගේ සැබෑ ස්වභාවය සුවසේ අවබෝධ කරගන්නට එසේ අවබෝධ කරගනිමින් තම තමා විසින් ප්‍රාර්ථනීය උභෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ ඇති කරගත් ධර්ම ඥානය අපි හැම දිනාටම මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි